පින්වත්නි ඒ අනුව මේ වැඩසටහන දැන් වසරකට අධික කාලයක් තිස්සේ ඉතාම සාර්ථකව ඔබ වෙතට ගෙන එන්නට අපි සමත් වෙලා තියෙනවා. ප්‍රේක්ෂක පින්නතුන් මේ වැඩසටහන හා දිගින් දිගටම රැඳෙන නිසා තමයි අපි මේ වැඩසටහනට මෙතරම්ම උනන්දුවෙන් සහ කැපවීමෙන් වෙහෙස නොබලා හෝ කාර්යබහුල දිනචර්යාව තුළ වේලාවක් හොයාගෙන මේ සාකච්ඡාව සඳහා මෙලෙසින් සම්බන්ධ වෙන්න. ඒත් එක්කම මේ වැඩසටහනේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ අපිට ඇති වෙන ප්‍රශ්නවලට පිළිතුරු ගැටලු වලට විසඳුම් ලබා දෙමින් බොහොම සරලව ඒ වගේම බොහොම තාර්කිකව කරුණු සහිතව සියලුම ප්‍රශ්න විසඳන, ගැටලු විසඳන අපේ සම්පද්දායකයන්න් වහන්සේ නිසා. උන්වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අපේ කල්යාණ මිත්‍ර, අතිපූජනීය නිර්හවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අදත් අපේ හාමුදුරුවෝ ධම් සභා මණ්ඩපයේද අප කෙරෙහි මහත් කරුණාවෙන් වැඩම කර සිටිනවා. අපේ හාමුදුරුවෝ පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපි මේ දිනවල සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නිවන් මඟ අවරාලන ප්‍රධාන සිතුවිලි පහක් වන පංච නීවරණ ධර්මයන් ගැන. නීවරණ ධර්ම පිළිබඳව පසුගිය වතාවේ අපි සාකච්ඡා කළා. අද මේ නීවරණ ධර්ම එකින් එක වෙන වෙනම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. එහිදී අපි පළමුවෙන්ම සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කාමච්ඡන්ද නීවරණය පිළිබඳව. අවසර අපි හඳුරන්නේ කාමච්ඡන්දය කියන්නේ කුමක්ද? තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ කන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද කාමච්ඡන්දය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. එහෙමයි. ඉතින් කාම කියලා කිව්වහම කාමවස්තු පහක් තියෙනවා. පංචකාමය එහෙම. ඒත්තට මේහා සම්බන්ධ වෙන මේ වස්තුකාම, දේශකාම කියන මේ සෑම දෙයක්ම මේ ලෝකේ පවතින සෑම දෙයක්ම පාහේ කාම ගණයට වැටෙනවා. කාම කියන වචනේ තේරුම අපි හන්නේ. කාම කියන වචනේ තේරුම තමයි තමයි කැමැත්ත කියන එක. කැමැත්ත. අපිට බොහොම වටිනා වචනයක් දැන් කැමැත්ත කැමැත්ත කියන වචනට අපි කවුරුත් කැමතිනේ. එහෙම. හැබැයි මේක හොඳට විසඳගෙන යනකොට සාමනාත තේරෙනවා මේ ලෝකයේ තියෙන අර්බුදකාරීම වචනේ තමයි මේ කැමැත්ත. කැමැත්ත. එතකොට සාමනාත දැන් අපි මේ විදිහට මේක ආරම්භ කරොත් හොඳයි. දැන් මේ ඇහෙන් අපි රූප දකිනවා. රූප දකින්න තියෙන කැමැත්ත අපි කට කියනවා දැන් රූප තණ්හා කියලා. එහෙනම් රූපකාමයේ කියන්නත් පුළුවන්. රූපකාමයේ කියලා කියන්නත් පුළුවන්. ඊළඟට සාමනාස්ස මේ අහන්න තියෙන ඇහෙන් දකින්න කනෙන් අහන්න තියෙන කැමැත්ත. අපි ශබ්ද තණ්හා කියලා කියනවා. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරන්න තියෙන කැමැත්ත. ගන්ධ ගන්ධ තණ්හා ගන්ධ ගන්ධ තණ්හාව. එහෙමයි. ඊළඟට ස්වාමීන් ඔය විදිහට දිවෙන් දිවෙන් රස විඳින්න තියෙන කැමැත්ත. ඊළඟට ඒකට කියන්නේ ඒකට කියන්නේ අපි හඳුන්නේ රස තණ්හා. රස තණ්හා. ඊළඟට ස්වාමීන් වහන්සේ කයට විඳින්න තියෙන කැමැත්ත ඒක කැමැත්ත අපි කියනවා. ස්පර්ශ විඳින්න. ස්පර්ශය. එහෙම. ස්පර්ශය. ඉතින් ඒ කැමැත්තට අපි කියනවා පොට්ටබ්බ තණ්හා. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ කාම තණ්හා හිතෙන් හිතන්නත් කැමැත්තක් තියෙනව නේද අපට? ඔව් හිතන්නත් තියෙන කැමැත්ත සාමාන්‍යයෙන් ධම්ම තණ්හා. ධම්ම තණ්හා. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ ලෝකයේ තියෙන මේ වස්තුකාම හැටියට ගත්තාම මේ ලෝකේ ඔය අපි දැන් පහනේ අපි හයම ගමුකෝ. එහෙම. එතකොට මේ මොකද මේ ආයතන හයටම ගෝචර වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේ සියල්ලම කාමය. එහෙම. ඒකට සාන්නක මේ කාමයට අහු නොවන දෙයක් නැහැ කියලා මම කිව්වේ. ඇත්තටම හැම දෙයකටම මේ කාමය තියෙනවා. එහෙම. අපි ගත්තොත් දැන් අපි අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් ඉගෙන ගන්න තියෙන කැමැත්ත. කෑමක් ගත්තොත් කෑම කන්න තියෙන කැමැත්ත. ඊළඟට සාමාන්‍ය සුව පහසු වාහනවල යන්න තියෙන කැමැත්ත. ඊළඟට ඔය විදිහට ස්වාමීන් වහන්සේ මේ ලෝකේ හැම දෙයක්ම දැවැඩි ඕන නෑ. බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා එතන ලොකු කැමැත්තක් තියෙන. ඇත්තටම ඒකත් කාමයක්. ඊළඟට බුද්ධ ප්‍රතිමාවක් කෙරෙහි ලොකු කැමැත්තක් තියෙන. එතනත් ඇත්තම කාමක්. කාම ඡන්දයක්. එහෙම. ඊළඟට පිරිකර, සිවුරු පිරිකර ආදී දේවල් අපිව පරිස්කාර බහන්න මේ හැටියට ගණන් ගන්න දේවල් ඒවා තුලත් ස්වාමීන් වහන්සේ ඒවාටත් බැඳීමක් තියෙනවා. ඇත්තට මේවත් කාමය. එහෙමනම් මේ කාමය කියන එක අතරම ඕනම යෝගාවචරයක් නැත්තම් භාවනා කරන කෙනෙක් බහුල වශයෙන්ම ඒ කෙනාට මුහුණ දෙන්න වෙන්නේ නැත්තම් ඒ ඒ කාම ඡන්දයත් එක්ක මොන ක්‍රමයකට හරි අපි හිතමු දැන් ගිහියෙකුට තියෙන කාමයේ නෙවෙයි අපි සාන්නස ප්‍රවිද්දෙකුට තියෙන්නේ එහෙමයි ඒ විදිහට මේ කාමය මේ ලෝකයේම කාමයෙන් වෙලාගත්තු ලෝකයක් එහෙමයි එතකොට මේක පැවිදි වෙන්න ගියත් ආරණ්‍යයකට ගියත් ඊළඟට මොන තැන හිටියත් සාමනහක මේ කාමයට ඒකේ තරම්ම බලගත් බලගත්ු දෙයක් මේ කාමය කියලා කියන්නේ මේ කැමැත්ත කියලා කියන්නේ. එහෙම අපහාමි. එතකොට අපි හඳුරු පැහැදිලි කළා වස්තුකාම සම්බන්ධයෙන් ගත්තාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාම මේ කාරණා පහ සම්බන්ධයෙන් ගත්තොත් කෙනෙකුට ඇහෙන් රූප බලන්න කැමැත්තක් ඇති වෙනවා. ඒක රූප කාමයක් එහෙම නැත්නම් රූප සංහාවක් බව. ඒ වගේම ශබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා, පොට්ටබ්බ සංහා. සංහා කියන වචනේද කාම කියන වචනේ දාලා අපිට ගත්තොත් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන කාරණාවන්ට යම් කිසි කෙනෙකුගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා නම් ඒ කැමැත්ත කාමච්ඡන්දය වශයෙන් හඳුන්වන්න පුළුවන් ඒක. අපි හරියට දැන් කාම කියන වචනේ ඡන්ද කියන වචනේ දෙකම එකයිනේ. ඔව්. ඇත්තටම සාමාන්‍යයෙන් දැන් ඒ ඒ පංචකාමයේ විඳින්න තියෙන කැමැත්ත. එහෙම. ඡන්දේ කියන කැමැත්ත ඡන්දේ කියන අපේ සාමාන්‍ය කැමැත්ත ඩබල් වෙලා වගේ දැඩි කැමැත්තක් වගේ ගන්නත් පුළුවන්ද අපහන්නේ. දැඩි <laughs> ආශාවක්. ඒ කැමැත්තට තියෙන කැමැත්ත. එහෙම. ඒක දැන් ඡන්දේ කියලා කියන්නේ. ඒත් මේ ඡන්දය කියන එක ස්වාමීන් වහන්සේ අපිට ඡන්දය ආපුවාම ලෝභයක් තමයි අපිට සිහි වෙන්නේ. එහෙමයි. දැන් අර සාමාන්‍යයෙන් අපි මේ ඡන්දය කියන එක ගත්තොත් අපිට කුසල ඡන්දයට යන අවස්ථාවක් තියෙනවා. එහෙමයි. ඊළඟට තියෙන අර ඉර්ධිපාදවල ඡන්ද චිත්ත පිරිවීමංශ කියලා එතනක් ඡන්දයක් තියෙනවා. ඡන්දයක් තියෙනවා. එහෙමයි. ඒතර කුසල පාර්ශයට යන එක. එහෙමයි. හැබැයි මෙතනදී මේ නිවර්ණවලදී මේ ඡන්දය කියලා කියන්නේ නිසා තනිකරම ලෝභයටම තමයි. එහෙම. දැන් සාමාන්‍යයෙන් අපි දැන් කතා කරන්නේ පංචකාමයේ පිළිබඳවනේ. දැන් ඇත්තටම මේ පුතත්ජන මනසේ ස්වභාවය තමයි නිතරම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවාට ඇලී ගැලීම තමයි මේ පුතත්ජන මනස පවතින්නේ. එහෙම. දැන් අපි අර ඉස්සරත් උපමා මම හිතනවා කියලා තියෙන අර වඳුරන් අල්ල ගන්න උපකාර කරන අර ඉස්සර කාලේ මිනිස්සු ඒ පැද්ද වගේ අය වඳුර අල්ල ගන්න ඕන වුණාම එතෙන්ට ඒ වඳුරා ගැවසින් කරන ලහතු වර්ගයක් තියෙනවා. එහෙම. මේ ලහතුව වෙත ආපු වඳුරා ඉතින් දැන් බලනවා මේ ඕලයක් තියෙනවා. ඉතින් කතකින් ගහලා බලනවා. ඒක යාත් ඇලෙනවා. අනිත් පැතින් ගහලා බලන එයාටත් ඇලෙනවා. අනිත් පැතින් ගහන්නේ ඇයි? සාමාන්‍ය වඳුරගේ ස්වභාවය ස්වාමීන් වහන්සේ මේ දැන් පළවෙනි අත ගාලා ඇලුණානේ. ඔව් ඇරුණා එක ගන්න බෑ දැන් ඒක ඇල්ලලා තියෙනවා. එහෙමයි. එතකොට අනිත් අතින් ගහන්නේ ඒ අරක ගලව ගන්න තමයි අනිත් අත එහෙම. එතකොට වෙන්නේ හත් දෙකම අලව ගන්න ගිහලා අලව ගන්න. අලව ගන්නවා. මිනිස්සුත් ඕක කරනවා නේද අපි? පැහැදිලිවම. එහෙම. ඊළඟට සම්බන්ධ දැන් අතරම දැන් ඔය අපි ධර්මයේ පැත්ත යත්තිගේ සමහරලාට මේක හරි අමුතුම දෙයක්. එහෙම. ඊළඟට ස්වාමීනාත් දැන් අත් දෙකම ගලව ගන්න බෑ. ඊළඟට ඒ විදිහටම කකුල් දෙකම ගහනවා. එහෙම. එතකොට හතර අතපය හතරම ඇලෙනවා. අන්තිමට මූණේ මුද්දහම මූණත් ඇලෙනවා. අන්න ඒ වගේ තමයි. ඔක තමයි පස්පොලේ අලව ගන්නවා. පස්පොලේ අලව ගන්නවා කියන්නේ. සාමාන්‍ය කතාවට තියෙන හත් පොලේ ගා ගන්නවා කියන්නේ. <laughs> ඒකට වැඩිය වෙනස් මේක ගැඹුරු ධර්මාර්ථයක් තියෙනවා. පැහැදිලිවම සම්මත. එතකොට දැන් ඒ අර වඳුරන් අල්ල ගන්න අවශ්‍ය කෙනා ඉතින් ඇවිල්ලා වඳුරා මේ අල්ල ගන්නවා. මේ වගේ තමයි මේ පුතත්ජනයා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු වලට මේ හිත ඇරුණාම ඒ අතර මාර්යාගේ වසඟයට අනිවාර්යෙන් යනවා. එහෙම. දැන් අර දවසක් මාර මාර්යා බුදුරජාණන් වහන්සේ බණ කියමින් විසුණු වහන්සේලාට ධර්ම දේශනා කරමින් ඉන්න මොහොතක තථාගතයන් වහන්සේ වදාන්න මහණෙනි මේ ඇහැ අනිත්‍යයි කියලා හිතන්න. ඇහැ අනිත්‍යයි. ඒ වගේම මේට ගොචර වෙන රූප අනිත්‍යයි. ඒ දෙදෙනාගේ සම්බන්ධය විඥානය අනිත්‍යයි. මේ විදිහට අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් භාගතුන් වහන්සේ සිද්ධ කරන මොහොතේ මාර්යා දැනගත්තා දැන් මේ විදිහට බණ කිව්වොත් නම් මේ භික්ෂුන් වහන්සේලා මගේ වසඟේ යනවා. නිවන් අවබෝධ කරනවා. මේකට බාධාවක් කරන්න ඕනේ කියලා මාර්යා මොකද කරේ? මාර්යා හරක් බලන මිනිස්සෙක් වගේ කිවිටක් අරගෙන අමුඩයක් ගහගෙන මඩ ගාගෙන භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා. භාගතුන් වහන්සේ නැත්නම් ශ්‍රමණය ශ්‍රමණ බව ජෞතමයන් වහන්සේ මේ පැත්තට හරක් ටිකක් ගියා. බුදුරජාණන් වහන්සේට එහෙම කාටවත් හංගන්න බෑනේ. තථාගතයන් වහන්සේ ආමන්ත්‍රණය කරන මාරේ උඹේ හරක් උඹ බලාගනි. මේ පැත්තට අපහරකෙක් නෑ. මාරයාට හරි පොදුමයි. දැන් මොකද මාරයාගේ ස්වභාවය පැහැදිලි වුණා. ඒ වෙලාවේ මාරයා පෙනී ඉඳලා කියනවා ඔය අනිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වට ඔය ඇහැ මගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ හරියට හරි නෑ උඹේ තමයි. ඒ විතරක් නෙමෙයි මම කියනවා ඇහැට ගෝචරන රූපත් මගේ. ශබ්දත් මගේ, ගන්ධත් මගේ, රසත් මගේ. ඊළඟට ස්පර්ශත් මගේ. ඒ වගේම අරමුණුත් මගේ. ඉතින් බුදුරජාණන් සදාර්ම හරියට හරි මේ සියල්ලම ඔබගේ තමයි. ඊළඟට යම් කිසි කෙනෙක් මේවා මම මම කියලා හිතනනම් ඒ පුජ්‍යලියොත් මගේ කියනවා. ඒකට එහෙම බලනකොට සාමදාහන්ස කර මේ ලෝකයේම මායාවේ වසඟයට යට යට වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ගපහාන්දරන දැන් ඒවට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයන්ට මාර පාශයන් කියලා සඳහන් කරන්නේ. පැහැදිලිවම. මල පුඩු මාරයා විසින් දාන මර උගුල්. මර උගුල්. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලාට මතක් කරනවනේ අපහන්නේ රූපම් වික්ඛවේන තුම්හාකම් සම්පාජහත. මහණෙනි රූපය ඔබේ නොවේ. ඒක අතහරින. ඒ කියන්නේ ඔබේ නොවේ කියන එකෙන් අදහස් වෙනවා ඒක මාරයාගේ කියලා. එතකොට ඔබේ නොවන දෙයක් අල්ලගත්තොත් ඒ කියන්නේ මායя සතු දෙයක් අල්ලගත්තොත් ඒ අල්ලගත්ත තැනට සහ ඒ පුද්ගලයා ගාවට මායя එනවා නේද අපිට එනවා ඒ කියන්නේ මායя ආවේශ වෙනවා අපිට දැන් මේ මේ ආයතන හා සම්බන්ධව දැන් මේ කාමයට එක්ක කතා කරනකොට සම්බන්ධස දැන් අතන සූත්‍ර දේශනා කාසියක් දැන් චක්ක සූත්‍රය ඊළඟට දැන් නන්දකෝවාද සූත්‍රය බලන්න අතන මේ සූත්‍ර දේශනාවේදී අද බොහෝ අපේ බෞද්ධයන්ට දැන් ඒ වගේ දේශනාවක් කරනකොට එකම විදිහයි ස්වාමීන් වහන්සේ කියලා වගේ හිතෙනවා. එහෙම. නමුත් එතන තමයි නියම හරේ. එහෙම. දැන් බලන්න නන්දකුවාද සූත්‍රයේදී නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරේ අර භික්ෂුණීන්ට නැගෙනවරින් මම අද බණ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්න අහනවා ඒවට උත්තරවත් දෙන්න ඕන. තේරෙනවා තේරෙනවා කියන්නේ තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන්නේ. දිග සූත්‍රයක්. එහෙම. නමුත් සමහර පොඩි දෙයක් තියෙන්නේ. මොකක්ද අහන්නේ? මේ ඇස අනිත්‍ය නිට්ටයද අනිත්‍යද? ඉතින් අනිත්‍යයි කියනවා. ඉතින් එහෙමනම් ඒක අනිත්‍ය නම් යමක් අනිත්‍ය නම් දුකයිද දුකයිද සැපයිද? ඉතින් ඒකට කියන දුකයිද ඒක දුකයි කියලා. ඉතින් එහෙමනම් යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම මගේ කියලා අල්ලගන්නේ කහරිද? ඒක වැරදි කියනවා. ඉතින් ඔය විදිහට ස්වාමීන් වහන්සේ ඔය ඇහැ සම්බන්ධව රූප පිළිබඳව හැම දෙයක් පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔය විදිහටම මේ නන්දක සාමදාන්ත විමස් කරනවා. ඉතින් ඒ වෙලාවේ මේ වික්ෂුණීන් වහන්සේට බොහෝම සතුටටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් මේ නන්දක ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව අහලා මම මේ මම නිතර නිතර මතක් කරන්න සම මේකම තමයි අපි කරන්න ඕන මේ පංචකාමයෙන් ගැලවෙන්න. එහෙම. ඉතින් එතකොට දැන් බලන්න මේ නන්දක ස්වාමීන් වහන්සේ ඒ දේශනාව කළා ගියාම භික්ෂුණීන් වහන්සේලා සතුට වෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා අද නන්දකගේ දේශනාව පොයදාට ඉස්සෙල්ලා පාව පායපු හඳ වගේ කියනවා. එහෙනම් ඒ කියන්නේ පොයදාට පායන සඳ බොහොම ප්‍රබහස්කරයි. හැබැයි ඉස්සර දවසේ පායන සඳ එතරම් ප්‍රබහස්කර නැහැ. එහෙනම් එහෙමනම් නන්දක හිතත් ඔයාගේ බණම ගිහිල්ලා කියන්න ඕනේ ඒ බිස්සුණේන්ට. එහෙනම් මේ නන්දක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කනුතරම ඇතුව ඒ දේශනාවම අකුරක්වත් නැර. ඒ දේශනාවම කරනවා. එදා ඒ බිස්සුණින් වහන්සේලා සියලු දෙනාම මගඵල නිවන් අවබෝධ කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක දැනගෙන බුදුරජාණන් වහන්සේ වදාारण අද නන්දකගේ දේශනාව පොයේ දවසේ 5 5ක් වගේ. ඒතර බලන්න සාමාන්‍යයෙන් මේ ආයතන ඇත්තටම අපේ බෞද්ධයෝ මේ ආයතන සම්බන්ධව මීට වඩා අවධානයෙන් ඉන්නවා නම් ඇත්තටම කෙලෙස් වලින් සෑහෙන්න ගැලවෙන්න පුළුවන්. ඒ වගේම නිවන සමීපයට යන්න පුළුවන්. මොකද මෙතන තමයි බන්ධනය තියෙන්නේ. අපි අහන්නේ දැන් අර උදාහරණයේ දිහාවට අපි අවධානය යොමු කළොත් දැන් බුදුරජාණන් වහන්සේ මතක් කළේ පළවෙනි දේශනාවේදී දැන් අර භික්ෂුණීන් වහන්සේලා ධර්මය යම් මට්ටමකට වටහාගෙන ඒ තුළ සතුටු වුණා. හැබැයි අවබෝධයට පත්වීමක් සිද්ධ වුණේ නැහැ. මගපල නිවන අවබෝධ කරගත්තේ නැහැ. නමුත් දේශනාව යම් මට්ටමකින් සාර්ථක වුණා. හැබැයි මුඛ්‍ය ඵලය මූලික ඉලක්කය වන නිවන සාක්ෂාත් කරගන්න බැරි වුණනේ. ඒ නිසා අර පොය දවසට කලින් හඳ වගේ කියලා මතක් කළා. ප්‍රභාස්වරයි නමුත් බලාපොරොත්තු වන තරම් ප්‍රතිඵල ලැබුණේ නැහැ. අර දෙවනි වතාවේදී අර භික්ෂුණීන් වහන්සේලා මාර්ගඵල ලබා ගත්ත නිසා, කියන්නේ මෝහාන්ධකාරය සම්පූර්ණයෙන්ම නැති කරගත්ත නිසා පූර්ණ චන්ද්‍රයා හා සමානයි කියලා උපමා කළා. ඒකද එතන අදහස් කරන්නේ? පැහැදිලිවම සම්පූර්ණ ඒක තමයි උපමා කරන්නේ. අනිත් එක ඒ දෙවනි පාර ඒ දේශනාව නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කළා ආවට පස්සේ භික්ෂුණීන් තවවාද කරන භික්ෂූන්ගෙන් අන්ත තානාන්තර පවා නන්දක ස්වාමීන් වහන්සේ ලැබුවා. ඒකට ඒ තානාන්තරේ පවා ලබන්න හේතු උනේ මෙන්න මේ කාමයන් පිළිබඳව යථාර්ථයේ ඇත්ත ඇති සැටියෙන් මේකේ <clears throat> යථා ස්වභාවය ඒ වික්ෂුණීන්ට පැහැදිලි කිරීම. එහෙම. අපි හැම දැන් යථා ස්වභාවය කියලා කිව්වහම අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ ත්‍රිලක්ෂණය කියලා. දැන් ත්‍රිලක්ෂණය දැකීම තුල කොහොමද අපි හඳුරන්නේ මේ අපි ඒවායේ ඒ පංචකාම සම්පත්වල නොඇලී නොගැටි ඉන්නේ. ඇත්තටම සම්මාත අනිත්‍ය ලක්ෂණය කියන එක අපි මෙහයින් තියෙන අසුබ ලක්ෂණ ඔය නොඑක් දේවල් හැම දෙයක්ම සංකවසානේ තමයි අනිත්‍ය ලක්ෂණය. එහෙම. ඉතින් ඇත්තටම අනිත්‍ය ලක්ෂණය සෑම අවස්ථාවකම අපිට දකින්න පුළුවන්. දැන් පංචකාමයේ තුල සම්නාපේ පංචකාමයට තියෙන ඒ ඡන්දේ කැමැත්ත ඇත්තටම නැති කරන්න තියෙන හොඳම වෙහෙක තමයි ඒක. එහෙම. අපි හැමදාම මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හාමුදුරු මතක් කළා රූපකාමයේ කියන වචනේ. රූපය ඇහෙන් රූප දකින්න තියෙන කැමැත්ත කියලා. අපි හන්නේ රූපකාමයේ ඇති වෙන්නේ ලක්ෂණ රූප සම්බන්ධයෙන්ද චත රූප සම්බන්ධයෙන්ද? සම්මත එහෙම කියන්න බෑ. ඇත්තටම දැන් කෙනෙකුට ලක්ෂණ රූපේ තව කෙනෙකුට අවලක්ෂණයි චත වෙන්න පුළුවන්. චත වෙන්න පුළුවන්. තව කෙනෙකුට කැත රූපේ තව කෙනෙකුට ලක්ෂණ වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ මේ කාමයේ ඇති වෙන අර තමන්ගේ සිතේ පවතින චන්ද්‍රාගයත් එක්ක රුචිකත්වයත් එක්ක තත්ත්වයක් එක්ක. දැන් සමහර වෙලාවට කෙනෙක් අකමැති දෙයකට තව කෙනෙක් කැමති. දැන් අපි පිළිකුල්ම කරන දෙයකට තව සතෙක් කැමතිනේ. එහෙම. අපි හිතමු මොනවා හරි අපවිත්‍ර දෙයකට අපි බොහොම පිළිකුල් කරනවා. අපි කැමති නැහැ. සමහරට අපිට කියෙන් පහළ වෙන කාමත් සම්දෙන්නේ ව්‍යාපාද වෙන්න. එහෙම. නමුත් වෙන කෙනෙකුට ඒ ඒක පිළිබඳව ලොකු කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. සත්වයන් තිරිසන් සතුන් සම්බන්ධයෙන් කතා කරන්නේ නැතුව මිනිසුන් සම්බන්ධයෙන් කතා කළත් ඒ ඒක ලෙසින්ම පවතිනවා නේද? පැහැදිලිවම සමහර දැන් අත්‍තරම දැන් මිනිසුන් සම්බන්ධව ගත්තාම හරිම පුදුමයිනේ මිනිසුන්ගේ මේ එක එක්කෙනාගේ එක එක ආකල්ප එහෙම. දැන් අපි හිතුවොත් දැන් දැන් බලන්න දැන් සාමාන්‍යයෙන් ලෝකයේ මේ තේකයි මේ කාමයේ තියෙන විවිධත්වයේ ස්වාමීන් වහන්සේ ඒකේ කෙලවරක් නැහැ. දැන් අපි හන්නේ රූපයක් සම්බන්ධයෙන් ගත්තොත් අපි හිතමු පුද්ගල රූපයක් සම්බන්ධයෙන් අජීවී වස්තුවක් සම්බන්ධ නෙවෙයි. පුද්ගල රූපයක් වශයෙන් ගත්තොත් කෙනෙක් කැමති වෙන්න හේතු වෙන සහ කෙනෙක් අකමැති වෙන්න හේතු වෙන මිනිස් රූපයක් නම් කරන්න පුළුවන් ද එහෙම කාගවත් හිතේ අමනාපයක් ඇති නොවන විදිහට ගත්තොත් නිකන් පොදු උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙමයි සනස ඒක දැන් අපි හිතමු දැන් කෙනෙක් මිනිස් රූපයක් සම්බන්ධව අපි දැන් ස්ත්‍රියක් ගත්තොත් බොහෝ සෙයින් බුදුරජාන්සේ දේශනා කරලා තියෙන්නේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ තියෙනවා. ඉතින් ස්ත්‍රියගේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශයේ තරම් පුරුෂයාගේ හිත ගන්න තවත් දෙයක් නැහැ. එහෙමයි. ඒ වගේම පුරුෂයාගේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසයේ තරම් ස්ත්‍රියට වටිනා දෙයක්වත් නැහැ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් ඒ අනුව බලනකොට දැන් අපි එහෙම බැලුවොත් සාමාන්‍ය ස්ත්‍රී ස්ත්‍රියට පුරුෂයා කාමවත්තුවක් ඒ වගේම පුරුෂයාට ස්ත්‍රිය කාමවත්තුවක්. හැබැයි අපහන්නේ දැන් මුලින් කියපු විග්‍රහය යටදී බැලුවොත් හැම ස්ත්‍රියකට හැම පුරුෂයෙක්ම කාමවස්තුවක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හැම පුරුෂයෙකුටම හැම ස්ත්‍රියක් දැක්කම ආසාවක් ඇති වෙන්නේ නැහැ නේද? එහෙම එහෙම වෙන්නේ නැහැ සන්නා. ඒක ඇත්තටම ඒක සාමාන්‍ය පැහැදිලි කරන්න අමාරුයි. එහෙමයි. මොකද සාමාන්‍ය අපේ ලෝක සම්මතයේ විදිහට ගත්තොත් මේ හොඳ සහ නරක කියලා යම් මට්ටමකදී පිළිගත් චරිත තියෙනවනේ අපේ හැඳුරනේ. දැන් සම්මතව ඒක හරි. දැන් සම්මත දැන් අපි රූප සම්පත්තියකට රූපයට පහදිනවා. ඊළඟට දැන් සමහරව ගුණයට පහදිනවා. එහෙමයි. ඒ සමහර වෙලාවට දැන් රූපයට පැහැදීම තිතාවකාලික වෙන්න පුළුවන්. ගුණයට පැහැදීම ටිකක් බොහොම ස්ථිර පැහැදීම. ඒකත් හැබැයි කාමච්ඡන්දයක් තමයි. එහෙමයි. එතකොට සම්මත දැන් ස්වාමීන් වහන්සේ අහන මේ ප්‍රශ්නය ගැන කල්පනා කරොත් ඇත්තටම දැන් දැන් සරලව මම මෙහෙම කිව්වොත් හරියද? ඔව්. සිංහල බෞද්ධ ජන සමාජයේ ප්‍රභාකරන් නැමැති රූපයට බොහෝ දෙනා අකමැති. හැබැයි බටහිර ඔය ඩයස්පෝරා කියලා හඳුන්වන තැන්වල ඉන්න සමහරු ඒ රූපයට කැමති. කැමති. එකම රූපයට ඇයි මේ කැමැති අකමැති ස්වභාවයක් ඇති වෙලා තියෙන්නේ? ඔව්. අතරම් සම්සේ අපි මේ ගන්න සංකල්පයක් එක්ක. එහෙනම් මොකද දැන් අපි දැන් ඔය කියන ප්‍රභාකර කියන සතුරා පිළිබඳව සමස්ත සිංහල ජනතාවය සමහරකට මුස්ලිම් දෙමළ ජනතාවගේ සමහර අයගේ ඒ පිළිපලක් තියෙනවා. තියෙනවා. ඒ ගන්න සංකල්පත් එක්ක ඒ පුද්ගලයාට කැමති නෑ. එතකොට අපි හන්නේ ඒ කාමය වෙන්නේ ඒ පුද්ගලයා නෙවෙයි සංකල්පය. එහෙමද? පැහැදිලිවම සංකල්පය සිතුවිල්ල. සිතුවිල්ල. එහෙමයි. සම්මාසෙ බොහොම හොඳයි. ඒ හොඳ දැනකට ආවේ. ඇත්තටම මේ දැන් කාමය කියලා කියන්නේ සංකප්ප රාගෝ කියලා කියන්නේ සංකල්පයක්. එහෙමයි. ඒ එහෙම ඒ අනුව බලනකොට දැන් ඇත්තටම ඒ කාමය විවිධයි. දැන් අපි අවිඥානික දෙයක් ගත්තත් ස්වාමීන් වහන්සේ දැන් අපිට ධර්ම දේශනාවකට දහත් වත්තියක් පූජා කරනවා. එහෙමයි. ඉතින් අපි මේ වෙලාවට ඒ දහත් වත්තිය දැන් ඒකේ පංගු ඔක්කොම තියෙනවා. අපි එතන මේ බණහන අයගෙන් අහුවොත් මේකට ආසයිද කියලා. මේ කවුරුත් ඒකට ආස නැහැ. සමහරවිට කරන හැබැයි අපි ඇහුවොත් මේ දැහැත්පත්ට කවුද ආස කරන්නේ කියලා. ඒකට එතන ඉන්න කෙනෙක් කියන්න පුළුවන් අනේ හාමුදුරනේ බුලත් පිට කන කෙනෙක් දැහැත් පිට කන කෙනෙකුට මේක දැක්කොත් ආසාවක් ඇති වෙනවා. ඒකෝට සාන්දරත් අර දැහැත් වත්තියේ හොඳ ලස්සනට පුවක් කපලා ඒ අවශ්‍ය පංගු ඔක්කොම තියලා තිබ්බට කාටවත් ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒකට ෘචිකත්වය කියන්නේ ඒ කන්න බුලත් කන්න කැමති එක්කකට තමයි ඒ සංකල්ප ඇති වෙන්නේ පිළිවිලි ඇති වෙන්නේ. සාම සංකල්පන ඇති වෙන්නේ. ඇති වෙන්නේ. එතකොට මේ ලෝකයේ තියෙන කිසිම වස්තුවක් සංඝත මේ ඒකට කාමයක් වෙන්නේ නැහැ. කාමයක් වෙන්නේ නැහැ. විචිත්‍ර වූ පමණින් කාමයක් වෙන්නේ. විචිත්‍ර වූ කරේ. පමණින් කාමයක් වෙන්නේ නැහැ. අර මේකේ කාමා යාන චිත්‍රාන් ලෝකෙ කෙනකින් පැහැදිලි වෙනවනේ. එහෙමයි. එතකොට ස්වාමීන් ඒ තුළ ඇති වෙන සිතුවිල්ල තමයි ඇත්තටම කාමයේ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. එහෙමයි. අපි හඳ මේ සාකච්ඡාව ආරම්භයේදීම සඳහන් කළ එක එක්කෙනාට ඇති වෙන කාමයන් වෙනස් කියලා. දැන් උදාහරණේ ස්ත්‍රියකට ඇති වෙන කාමය වෙනස් වෙන්න පුළුවන්, පුරුෂයෙකුට ඇති වෙන කාමය වෙනස් වෙන්න පුළුවන්, සතෙකුට ඇති වෙන කාමය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ගිහියෙකුට ඇති වෙන කාමය වෙනස් වෙන්න පුළුවන්, හාමුදුරු කෙනෙකුට ඇති වෙන කාමය වෙනස් වෙන්න පුළුවන්. හාමුදුරු අතරේ ග්‍රාමවාසී හාමුදුරන්ට ඇති වෙන කාමය වෙනස් වෙන්න පුළුවන්. අරණ්‍ය වාසී හාමුදුරන්ට ඇති වෙන සාමය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට භාවනා මධ්‍යස්ථානවල ඉන්න හාමුදුරුවන්ට ඇති වෙන කාම වෙනස් වෙන්න පුළුවන්. ධර්මායතනවල ඉන්න හාමුදුරන්ට ඇති වෙන කාම වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ පන්සල්වල ඉන්න හාමුදුරන්ට ඇති වෙන කාම වෙනස් වෙන්න පුළුවන්. පිටරටේ ඉන්න හාමුදුරු පන්සල්වල හාමුදුරන්ගේ කාම වෙනස් වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් ගත්තොත් අපේ හාමුදුරනේ දැන් බොහෝ දෙනා ගිහියෝ මේක නරඹුවාට ආස වෙන්න පුළුවන් හාමුදුරුවෝ කැමති මොන වගේ දේවල්ද කියලා දැනගන්න. සාමාන්‍ය ග්‍රාමවාසී ආරණ්‍ය වාසී කියන සම්ප්‍රදාය දෙක ගත්තොත් මොන වගේ කැමැති දේවල් ඇති වෙයිද අපේ හාමුදුරනේ කොහොමද ඒ කාම වස්තුන් වලට අමාරුකට දැම්මේ නමුත් අපි ගත්ත ස්වාමීන් වහන්සේ අපි හිතමු ධර්මායතනයක එහෙමයි ධර්මායතනයකට කියන භික්ෂුවකට දැන් සමහරලාට පොතට පතට පොත් පොත්වලට මේ පොත අහවල් පොත තියෙනවා අපි සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා පැරණි පොත් ඒක අපි සාමාන්‍යයෙන් නැත්නම් කුසල ඡන්දයක් වගේ පේනවා නමුත් පුදුම විදිහට ඒ පොත්වලට පුදුම කැමැත්තක් පොත් එකතු කරන්න පොත් එකතු කරන්න කැමති පුස්කොළ පොත් එකතු කරන්න පොත් එකතු කරනවා පැරණි පොත් එකතු කරනවා ඒවා සකස් කරනවා ඉතින් එතනක් ඇත්තම කාම ඡන්දයක් ඒ ආරණ්‍ය වාසී භික්ෂුවකට ගත්තොත් නම් දැන් කැලේ භාවනා කරන්න යනවා ඉතින් ආන්දතර මම සක්මනක් හදන්න ඕනේ සක්මන දෙපැත්තේ ලස්සන වැලි මලුවක් හදන්න ඕනේ. ඔන්න කාමේ නැහැටි. එහෙම. ඊළඟට දැන් පාත්‍රය තියෙනවා. පාත්‍රයට හොඳට තෙල් අල්ලන්න කැමති. පාත්‍රය ලස්සනට ඒ කියන්නේ කළු කරලා තියාගන්න කැමති. දිගටම කැමති. ඊළඟට සාන සිවුරු උනත් ඊට පස්සේ දැන් ක්‍රමානුකූලව තමයි ඊළඟට දැන් මේ මිනිස්සු ආපහම අපි මේ අයට මේ පිළිහිට වෙන්න ඕනේ. මේ අයට මෙහෙම ඉන්න බෑ. මේ අයට ශාලාවක් හදන්න ඕනේ. ඊළඟට මේ මේ විදිහට දේවල් හදන්න ඕනේ. ඇත්තටම සානක ඔය විදිහට ඒ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට ඊළඟ ගාමාන්තර වාසී ස්වාමීන් වහන්සේලා ධර්ම ආයතන වල ස්වාමීන් වහන්සේලාට ඒ ඇති වෙන ඒ ආශාවන් නැත්තට මේ වපසරයක් එක්ක විවිධ වෙනවා. අපි යන්නේ දැන් සිව්පස්සේ සම්බන්ධයෙන් ගත්තොත් අපි ඉස්සල්ලාම ගමුකෝ චීවර සම්බන්ධයෙන් ගත්තොත් කොහොමද ග්‍රාමවාසී හාමුදුරන්ගේ කාමච්ඡන්දය චීවර සම්බන්ධයෙන් ආරණ්‍ය වාසී හාමුදුරන්ගේ කාමච්ඡන්දය කොහොමද ඇති වෙන්නේ? ඔව්. සම්මත දැන් අපිට ඒක දැන් කෙනෙකුගේ හිතක් කියනවා වගේ වැඩක් මේක. එහෙම. දැන් සමහර වෙලාවට දැන් ඒක අත්‍යවශ්‍ය වෙන මොකද ප්‍රේක්ෂක පින්නතුන්ට පුළුවන් එතකොට කොහොමද තමන්ගේ හිත වැඩ කරන්නේ කියලා දැනගන්න පුළුවන්. දැන් මේකෙන් අදහස් කරන්නේ මේ හාමුදුරුවෝගේ හිත දැනගන්න ක්‍රමය නෙවෙයි. ඔබගේ හිත වැඩ කරන්නේ මේ විදිහට නේද කියන එක ඔබට වටහාගත්තොත් ඔබ සමහර වෙලාවට හාමුදුරුවෝ පිළිබඳව දක්වන ආකල්පය ඔයිට වැඩිය වෙනස් කරගන්න පුළුවන්. ඔව්. සම්මත ඇත්තටම දැන් එතනදී වුණත් ඒ චීවරේ සමහරවිට ගාමාන්ත සේනාසනයක නැත්නම් ගමේ පන්සලක ඉන්න සාමණේරකමක් ඒ වර්ණයට සමහරවිට අපි ගත්තොත් උන්වහන්සේ කහ පැහැති වර්ණයට කැමති වෙන්න පුළුවන්. එහෙම. නැවත අරණ්‍ය වාසීව ඉන්න වික්ෂුන් වහන්සේ නමකට හරියට ඒ දුරු වර්ණ නැත්නම් කළු පැහැය ඒ වගේම තද දුඹුරු පැහැය අමලු පැහැය අලු පැහැය ඒ වගේ පඳු පඳු පාඩු පඳු පැහැම. ඒ වගේ පැහැ ගත්තොත් ඇත්තටම එතන තියෙන ඒ කාමයේ විවිධයි. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ගාමාන්ත්‍ර සේනාසනයක ඉන්න ස්වාමීන් වහන්සේ දැන් ආරණ්‍ය ගමේ හාමුදුරුව එක පාටක් තෝරනවා ආරණ්‍ය හාමුදුරන්ට ගමේ පාට හාමුදුරන්ගේ සිවුරක් දුන්නොත් ඒක ප්‍රතික්ෂේප කළා නෑ මම මේකට කැමති කියලා පඳු පැහැටි කළු පැහැටි දුඹුරු පැහැටි තෝරනවා මේ නගරේ උපාසකම්මල රෙදි කඩේකට ගිහිල්ලා රෙදි තෝරන කොටත් ඔය වගේ සිතුවිල්ලක්ම ඇති වෙන්නේ හැමෝටම. ඔව් ඒ වගේ සිතුවිල්ලක් ඇති වෙන්නේ නැති නේද? එහෙනම් එතකොට ඒ ඒ ඒ කාමච්ඡන්දය කියන එක ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව ඕනම පුහුදුන් සිතක ඇතිවිය හැකි තත්ත්වයක් නේද? ඕනම පුහුදුන් සිතක ස්වාමීන් වහන්සේ ඇතිවිය තත්ත්වයක්. අතරම අපි හිතමු මේක වරදවා තේරුම් ගන්න එපා. දැන් අපි දාසුන් වහන්සේලා බලන්න යනවා කියන්නකෝ. සමහර අය ඉන්න හරිය කැමති ධාතුන් වහන්සේලාට. එහෙනම් එතනක් සාමාන්‍ය කාමයක් තියෙන. එහෙම. එතකොට දැන් මේකේ මේ හරි පුදුම දෙයක් මේ කැමැත්ත කියන එක කොහොම වුණත් ඒක ඒ කැමැත්ත කියන එක ඡන්ද රාගය කියන එක මොන දෙයකට කැමති වුණත්. එහෙම. ඒක ඒකාන්තයෙන්ම අකුසල පාක්ෂිකයි. අනාගාමී ඵලයට පත් වෙනකම් ඉතින් මේ ස්වභාවය ඕන කෙනෙකුගේ හිතේ තියෙනවා නේද? තියෙනවා. හැඳිලියම. එතකොට අපි අහන දැන් චීවර සම්බන්ධයෙන් මේ කාමච්ඡන්දය ඇති. ඊළඟට පින්ඩපාත සම්බන්ධ ආහාර පාන සම්බන්ධයෙන් ඔව් ආරණ්‍ය වල හාමුදුරුවරු වළඳන්න විශේෂ ආහාර කැමැත්තක් තියනවද ගමේ හාමුදුරුවරු වළඳන කාලේ කොහොමද වළඳන්නේ සම්බන්ධ පින්ඩපාතේ ගැන කතා කරොත් ඉතින් ගාමාන්ත සේනාසන වලයි ආරණ්‍ය සේනාසන වලයි ඉතින් ඇත්තටම මේ ආහාරය කියන එක සබ්බේසත් ආහාරට ටිකක් දේශනාව අනුව තියෙන සියලුම දෙනා යැපෙන ආහාරයෙන් තමයි. ඉතින් අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට ඉතින් බොහෝ දායකයෝ ඒ සංකල්පය ඇත්තම ඇති කරගෙන මෙන්න මේවා තමයි ආරණ්‍ය වලට දෙන්න ඕනේ. සමහර ආරණ්‍ය සේනාසන තියෙන ස්වාමීන් වහන්සේ අරිෂ්ඨ ගොඩ ගහලා. මොකද ආරණ්‍ය වලට පූජා කරන්නේ අරිෂ්ඨ. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ග්‍රාමීය මිනිස්සුන්ගේ හිතේ අදහසක් තියෙනවා අරිෂ්ඨ කියලා කියන්නේ ආයුර්වේද බෙහෙතක්. ඉතින් ඒ ඒකට ආරණ්‍ය හාමුදුරුවෝ කැමති ඒ තුලින් නිරෝගී සුවය උදා කරගන්න පුළුවන් කියන විශ්වාසය මත තමයි එහෙම කරන්නේ නේද? එහෙම ඇත්තටම සම්මත. ඉතින් ඇත්තටම මේ දාණයට නෙමෙයි ඒක බේසජ්‍ය වලට අයිති වෙන්නේ. අපි දාණය ගත්තත් ස්වාමීන් වහන්සේ අරණ්‍ය සේනාසන වලට මිනිස්සුන්ගේ සංකල්පයක් වෙනවා මෙන්න මේවා දෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ හදාගත්ත මේ මානසිකත්වය මේ දේම අඩු කැම දිය යුතුයි කියන හැඟීමක් ලස්සෙන් අඩු කියන එකක් නෙවෙයි. සමහර වෙලාවට සානත් දැන් අපි ගත්තොත් ගම්වල තියෙන දේවල් සමහරවල් අපි දැන් ෆෝලෝස්, මන්නෝකා වගේ දේවල් තමයි දෙන්න ඕන. ඊළඟට මේ කොළ වර්ග. ඉතින් සමහරවල් දැන් ඔය ආරන්නම නෑ. පීස එකක් වගේ එකක් හම් වෙන්නම නෑ. ඒකෝට සාමාන්‍යයෙන් දැන් ඒකදී අද 12 ගන්න ඕන හදන හින්ද වෙන්න ගන්න ඕන දෙයක් තියෙනවා. සම්නම් දැන් ඒ වගේ හැමදාම ලැබෙන ආහාර ඒ ස්වාමීන් වහන්සේලාට පූජා කරන එක මම හිතන්නේ උන්වහන්සේලාටත් ඒක අපහසුයක් වෙන්න පුළුවන්. එහෙමයි. අර මට මතකයි අපි එක දවසක් මේ ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඉන්නකොට අපේ ස්වාමීන් වහන්සේ නමක් ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අම්මා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේ පොළොස් සම්බුලක් කියලා මේ පොලොස් සම්බුලක් බෙදුවා. ඒ මොකද මිනිස්සු හරි කැමති ස්වාමීන් වහන්සේලාට දැන් ඕනම දාන එකට ඉතින් පොලොස් සම්බුලක් ඒක බොහොම හොඳයි. දැන් ඔස්ට්‍රේලියාව වගේ රටක අපි යන්නේ පොලොස් කියන සුපිරි කෑමක්. ඔව් ඒ වගේ හොඳ කෑමක්. එහෙමයි. ඉතින් ඇත්තටම මේ අම්මා මේ ලංකාවේ ඉඳලා ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේට අනේ සම්මත මේ පොලොස් සම්බුලක් කියලා බොහොම ගෞරවයෙන් බෙදුවා. ඉතින් මොන්වහන්සේ ඒ වෙලාවේ විසඳුමක් කරා මේ පොලොස් වලින් බේරෙන්න මෙච්චර දුර ආවා. ඒත් මේක මේ එලව එලව එහෙත් පොලොස් මෙහෙත් පොලොස්. මෙහෙත් පොලොස්. එහෙම පොලොස් විතරක් නෙවෙයි අපේ ආන්දරණ. සමහරට අටපිරිකර වටපිරිකර. ඒවත් මෙහි ඉඳලාම දැන් බණට වඩින ලංකාවෙන් පිටරට බණට වඩින ආම්තුරුන්ට මේ අටපිරිකර පූජා කරනවා. ඊට පස්සේ අටපිරිකර මේ අරගෙන ආපහු ලංකාවට එන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඇත්ත ඇත්ත ස්වාමීන් ඒක ලොකුම ඒක හිතන්න ඕන දෙයක් දායකයෙ. දායකයෝ මොකද අපේ ස්වාමීන් වහන්සේ බොහොම සරලව ඒක විමසුපේ හොඳයි. දැන් අපි හිතමු දැන් ස්වාමීන් වහන්සේ නමක් ඕස්ට්‍රේලියාවට හරි කොහෙද රටකට වැඩම කළා. ඉතින් මෙහෙන් අටපිරිකරක් ගෙනියලා ඒ ස්වාමීන් වහන්සේට නැවත ඒ අටපිරිකර මෙහෙට අරගෙන ඉන්න තීරමක් නැහැනේ. එහෙම. එතකොට අද උන්වහන්සේ පිටරට ඉඳලා වදිනකොට මෙහි ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට තව පොඩි ස්වාමීන් වහන්සේලාට ඒ අවශ්‍ය කරන චොක්ලට් එකක් ගෙනලා පූජා කරන්න තියෙනවා නම් සම්පූර්ණ ඒක හරි වටිනවා. එහෙම. ඒ නිසා අපේ පින්නතුරලා ඒක දැනගන්න ඕනේ. දැන් සමහර වෙලාවට දැන් අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේට මම දන්නවා සමහර ඈත ආරණ්‍ය සේනාසන තියෙනවා. ඒකට අමුතුම ක්‍රමයකට තමයි දානි හදන්නේ. මට ඒක ඒක විග්‍රහ කරන්න අමාරුයි. ඇත්තට ගාමාන්තර සේනාසනවලදී ඇත්තට දැන් ඒක අර මහදගෙන දායකව සංකල්පයක් ඇති කරගෙන තියෙන මෙන්න මෙහෙමයි ඒ තැන් වලට දාන දෙන්න ඕනේ කියලා. නමුත් උන්වහන්සේලාට දැන් කහමත් ඡන්දයක් නෙවෙයි. මම හිතන ව්‍යාපාදයක් ඇති වෙනවා ඇති. සමහර වෙලාවට ආහාරය දැක්කහම දැක්කහම එහෙම. ඒක මොකද ඒ වගේ මම හිතන්නේ උන්වහන්සේලා මේ ආහාර බලාපොරොත්තු වෙන ඉන්නවා කියන එක නෙවෙයි. නමුත් අපි බොහෝම කල්පනාකාරීව දැන් අපි මේක වෙන පැත්තකට ගිහින් අපි ඉන්නේ සාකච්ඡාව. නමුත් දායක පින්නතුල්ලා දාන දෙනකොට බොහෝම කල්පනාකාරීව ඒ කටයුත්ත කරනවා හොඳයි. එහෙනම් අපහන් දැන් ආහාර සම්බන්ධයෙන්ම තවත් මේම කාමච්ඡන්දේ ඇති වෙන්නේ කොහොමද කියන එක ඇති නොවෙන්නේ කොහොමද කියන එක දැනගන්න අහන්නේ. දැන් කවුරු හරි කෙනෙක් අපේ හාමුදුරනේ ලෙඩ රෝග සහිත හාමුදුරු වික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. එතකොට ඒ හාමුදුරුවන්ගේ ලෙඩේට ගැළපෙන විදිහට ඒ හාමුදුරුව ආහාරය සකස් කරගන්නට වෙනවා. ඒ ආහාරය පිළිගන්නට වෙනවා. එතකොට ඒ හාමුදුරුවන්ගේ ලෙඩේට ගැළපෙන විදිහේ විශේෂ ආහාරයක් ලැබුණාම අපේ හාමුදුරනේ ඒක වැඩියෙන් ගත්තොත් ඒක කාමච්ඡන්දයක් වෙනවද අපේ හාමුදුරනේ? ඒ ඒ ඒ ආහාරය සොයා යාම ඒ ආහාරයට කැමති වීම කාමච්ඡන්දයක් වෙනවද ඒක ඖෂධයක් විදිහට පාවිච්චි කිරීමේ හැඟීමක් සම්බන්ධ තමයි මේක සිහියෙන් සහ නුවණින් ප්‍රත්‍යක්ෂායම කරන්න ඕන දෙයක් දැන් අපි හිතමු අහවල් ලෙඩේට හොඳයි කියලා ආහාරයකට කැමැත්තක් ඇති කරගන්න එක කැමැත්තම තමයි. එහෙම. ඒකත් මේ කාමච්ඡන්දයක් තමයි නේද? සිවුරකට ධාතුන් වහන්සේ නමකට හරි බැඳීමක් තියෙනවනම් ඒක කාමච්ඡන්දයක්. ඒකට අපි කියන්නේ දැන් බෙහෙතක් විදිහට ගත්තොත් දැන් කැමැත්ත නෙවෙයි ඒක අවශ්‍යතාවයක් හැටියට සැලකනවා. අවශ්‍යතාවයක් හැටියට සැලකනවා. කැමැත්තයි අවශ්‍යතාවයයි කියන එක දෙකක් නේද? ඔව් අවශ්‍යතාවය කියන දෙකක්. ස්වාමීන් වහන්සේ හැබැයි මේක හරියම සියුම්. එහෙම. වංශධර්මයකට අහු නොවන විදිහට පාවිච්චි කරන්න. පාවිච්චි කරන්න ඕන. අනිත් එක සානක නිවන් දකින්න කම්ම දැන් ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අනාගාමි වෙනකම්ම මේ தત્ත්වය තියෙනවා. මේක ඇත්තටම දැන් අර සම්හාසයෙන් මතක් කළා ගිහියාට තියෙන කාමච්ඡන්දේ වෙන එකක්, පැවිද්දාට තියෙන තවත් එකක්, ගාමාන්තර සේනාසන වලින් අයට තියෙන තවත් කාමච්ඡන්දයක්, ඊළඟට ආරණ්‍ය සේනාසන වලින් ස්වාමීන් වහන්සේලාට තියෙන තවත් කාමච්ඡන්දයක්. ඒ අනුව බලනකොට සම්හාස මේක හරියම සියුම් එකක්. අපහන් ඒක අඩු වැඩි වීමක්වත් නැද්ද? දැන් හිතේම ඔක්කොම කාමච්ඡන්දේ වශයෙන් ගත්තොත් හැමෝටම තියෙන එකම කාමච්ඡන්දේද එහෙම නැත්නම් ඒ කාමච්ඡන්දේ අඩු වෙන්නේ කොහොමද? ඒ වස්තුවේ ස්වභාවය අනුවද ඒ වස්තුව මුල් කරගෙන හිතන ස්වභාවය අනුවද අපේ ඇත්තම සම්මත අපි ගිහියෙක් සහ පැවිද්දෙක් ගත්තාම හරියට පැවිදිකම කරන කෙනෙකුට කාමච්ඡන්දේ අඩුයි. එහෙමයි. මොකද දැන් අපි ගිහියෙකුට තියෙන කාමච්ඡන්දේ පැවිද්දෙකුට තියෙනවා නම් ඒක එහෙම පැවිදි ජීවිතේ විශේෂත්වයක් නෑනේ. එහෙමනම් ඒ කාමච්ඡන්දේ අනිවාර්යෙන් ඒ භ්‍රමචර්යාවත් එක්ක ඒකාන්තයෙන් අඩු වෙන්න ඕන. අඩු වෙන්න ඕන. ඕන. එහෙමයි. අඩුයි කියලා අඩුයි කියලා අපිට නිශ්චිත වශයෙන් නැත්තරම කෙනෙකුගේ <laughs> තියෙන කාමච්ඡන්දේ කොහොමද ස්වરૂපය කියලා ඉතින් අපිට එහෙම දැනගන්න බෑ. ඒ කියන්නේ සිවුරක් පොරවාගත් තැනින්ම කාමච්ඡන්දේ අඩු වෙනවා යයි සහතික කරන්න බෑ. නමුත් සිවුර පොරවගත් භික්ෂුන් වහන්සේ නමක්ගේ පරම වගකීමක් තමයි ගිහියෙකුට වැඩිය කාමච්ඡන්දය අඩු කරගෙන ජීවත් වෙන එක. ජීවත් වෙන එක පැහැදිලිවම සම්මත. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් සාමාන්‍යයෙන් කාමච්ඡන්දය ඇතිවීම ගත්තොත් එකම වස්තුව සම්බන්ධයෙන් ගිහියා පැවිද්දා තුල තියෙන්න පුළුවන් ඒක අඩුවීමක් වෙනවද දැන් පැවිද්දෙක් යම් කිසි කාම වස්තුවක් කෙරෙහි දැඩි ආශාවක් ඇති කරගන්න පුළුවන්. ඒතර ගිහියෙකුට බැරිද ඒ වස්තුව කෙරෙහි අඩු ආශා පැවිද්දට වැඩි අඩු ආශාවක් ඇති කරගන්න මේ සමාජය තුළ බැරිද අපි දැන් සාමාන්‍යයෙන් ද්‍රව්‍යයක් එක ගන්න අපි චීවරයක් ගත්තොත් චීවරය ගත්තාම අතන පැවිද්දාට එකට කෙරෙහි ආශාවක් ඇතිලා කාමච්ඡන්දය තියෙන්න පුළුවන්. එහෙම. ගිහියාට කියනවත් ඒ චීවරට එහෙම ආශාවක් කාමච්ඡන්දයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ගිහියාගේ ගිහි වස්ත්‍රයේට දැඩි ආශාවක් ඇති වෙන්න පුළුවන්. ගිහියට ගිහියට ඒ හා සමාන පැවිද්දාට ස්ථිර කෙරෙහි බැරි ආසාවක් ඇති වෙන්න පුළුවන් පැහැදිලිවම තමයි කියන්න පුළුවන් ඒක එතන ආසාව දෙක සමානයිද අපහන් ඔය ඇඳුම් සම්බන්ධව ගත්තොත් එතන සමානත්වයක් තියෙනවා එහෙම එතකොට සම්මත නමුත් ගිහියෙකුට අපි දැන් එතන වර්ග මේ එහෙම හිතන්න අපිට අමාරු සමහර ගිහි පින්නතුලා ඉන්නවා. ඊටාම හොඳ පාලනයක් ඇතුව බොහොම කල්පනාවෙන් ඒ කාමච්ඡන්දේ මැඩපවත්වමින් හොඳ ඒකාග්‍රතාවයකින් තෝ සමාධි සම්පන්නව ඒ තමන්ගේ ගිහි ජීවිතය සාර්ථකව යන අය ඉන්නවා. මේ පැවිද්දෝ අතරක් තියෙන ඇත්තටම තාම හොඳට මේ කාමච්ඡන්දේ පාලනය කරන නීවරණයටපත් කරලා ධ්‍යාන මට්ටමින් ඉන්න පැවිද්දොත් ඉන්නවා. හැබැයි ඔය දෙපක්ෂයේ අතරම ඉන්නවා සමහර ගිහියා අතරක් ඉන්නවා කාමච්ඡන්දේ උස්සන්න අය. පැවිද්දා අතරක් ඉන්නවා හිතා ගන්න බැරි තරම් මේ කාමච්ඡන්දේ උස්සන්න අය. ඒ යනුව ඉතින් අපිට මේ පුජ්‍යලයා අනුව තමයි අපිට ඒක අපිට ඇත්තට කෙනෙකුගේ තියෙන කාමච්ඡන්දය හරියට දැනෙන්න කිරන්න අපිට පුළුවන් කමක් නැහැ. වස්තුවෙන් තීරණය කරන්න බෑ. වස්තුව සම්බන්ධයෙන් ඇති මේ පුද්ගලයාගේ මානසික ස්වභාවය අනුව තමයි කාමච්ඡන්දය අඩුද වැඩිද කියලා තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම අපහන්. දැන් මේක වෙනත් මානයකට ගියාට කාමච්ඡන්දයම ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙම වුණත් අපි දැන් මේ සිව්පසේ සම්බන්ධයෙන් ගත්ත කාරණා දෙකකට විතර සීමා කරලා අපි හඳුරන්නේ මා කැමති වැඩසටහන සංක්ෂේප කිරීම අවශ්‍ය නිසා කාමච්ඡන්දේ ඇති වෙන්නට මූලික හේතු කුමක්ද කියලා දැනගන්න අපි හඳුරන්නේ. අක්‍රම සම්බන්ධව කාමච්ඡන්දේ ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි අරමුණු සුභ වශයෙන් සලකනවා. එහෙනම් Tamanට ලැබෙන දකින්න දේවල් හා හරි ලස්සනයි ෂෝ මේක හොඳයි මේක සුවඳයි මේක ගුණයි සුබ වශයෙන් සලකනවා සුබ වශයෙන් සලකලා අයෝනිසෝ මනසිකාරයෙන් ඒකම මෙනෙහි කරනවා එතකොට තමයි අර උපන් කාමච්ඡන්දය තව වැඩි වෙන්නත් හේතු වෙන්නේ ඊළඟ නෝපන් කාමච්ඡන්දේ උපදින්නත් හේතු වෙන්නේ ඒ වගේම බහුලභාවයටත් හේතු වෙන්නේ සුබ නිමිත්ත සුබ අරමුණ තුළ අයෝනිසෝ මනසිකාරයෙන් නොමගී මෙනෙහි කිරීම නිසා. දැන් සුභ අරමුණු විදිහට ගත්තොත් ලස්සන රූපයක්. ලස්සන රූපයක්. ඒ දකින එක්කන කැමති වෙන රූපයක්. කැමති වෙන රූපයක්. ආ මේක ලස්සනයි, මේක හොඳයි, මේක මං සතු කරගන්න ඕනේ. දැන් අත්‍තරම් දැන් බලන්න. එදා ආරම්භ පාළි ගණිකාව. නැතුව ඒ යම් එක වික්ෂුන් වහන්සේ නමකට කාමරාගයක් හටගෙන දානි වල ගන්න නැති එක දානි ප්‍රතික්ෂේප කරා. එහෙනම් ඒකට බලන්න සංකේ ඒ තරම් ඒ බුදුරජාණන්ගේ ඒ වෙලාවේ මේ අසුබ කර්මස්ථානයේ කියලා විශ්ව සකස් කරා. එහෙමයි. එතකොට ඒ බලන්න දැන් මේ ලක්ෂණට සුබ නිමිත්තක් සුබ රූපයක් ඒක සාමයක හරි ලස්සනයි මේක මෙහෙමයි මෙහෙමයි ඒක ආස්වාද පැත්තෙන් ආස්වාද පැත්තෙන් මෙනෙහි කරනවා ඒක මේක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මේ කාමච්ඡන්දය උස්සන්න වෙනවා දැන් මට මතක් වෙනවා අර මහා කාල චූල කාල කියන ස්වාමීන් වහන්සේ දෙනම ඉතින් මේ දෙනම මේ ගිහි කාලේ අයියයි මල්ලේ මේ දෙනම ඉතින් තා හොඳින් භාර්යාවන් සමග ගිහි ජීවිතය ගත කළා බොහොම ධනවත්. ඉතින් අයියා මහාන වුණා. අයියා මහාන වෙන්න හේතුව අයියා දවසක් එදිනදාම ගිහිල්ලා එනකොට ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ලැබෙනවා. එදා බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ගේ තියෙන ආදීනව තමයි දේශනා කරන්නේ. මේක අහලා මේ මහා කාලයට තියෙන අනේ මේ ගිහි ජීවිතය අපි ගත කරන එක කිසිම තේරුමක් නැහැ. පැවිදි වෙන්න ඕනේ කියලා ඉතින් බොහොම අමාරුවෙන් මල්ලිගෙන් අවසර අරගෙන පැවිදි වෙනවා. ඒ කියන්නේ කළුවය මහණුණා. ඔව්. මහා කාලය මහණුණා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පැවිදි වෙලා ඉන්නකොට මල්ලි කල්පනා කරා අයියා නැතුව නම් ඉන්න බෑ මම මමත් මහාන වෙලා අයියා ගෙදර එක්කන් එනවා කියලා මෙයා කල්පනා කරා. ඉතින් දැන් එහෙම කල්පනා කළා මල්ලිත් මහාන වුණා. ඉතින් දැන් මේ මහා කාලකේ චූල කාලකේ බිරින්දෑවරු කල්පනා කරා දැන් මේගොල්ලෝ කොහොම හරි ගන්න ඕනේ. ඉතින් දානයක් සංවිධානය කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දාණයට ආරාධනා කළා. ඉතින් ඒ චූල කාලකයා ඒ ආසන පනවන්න ගෙදර අයට උදව් කරන්න. ඉතින් මේ මේ විදිහට උදව්. මේ කාන්තාව මොකද කරේ? ඉතින් චූල කාල කිසිම හිත දිනුවක් තිබුණේ නැහැ. ඉතින් අර ස්ත්‍රීන් ඇවිල්ලා ඉතින් අර විස භාග අරමුණු මේ වික්ෂුන් වහන්සේගේ කාම රාගය ඉස්සෙන විදිහට කටයුතු කළා. ඒ කියන්නේ රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම ආදී ඉස්මතු කරන විදිහට එයාලා හැසිරුණා. හැසිරුණා. ඉතින් ඒ වෙලාවේ මේ චූල කාලව සිවුරු ඇරෙව්වා. අරවලා චූල කාලවම ඇරියා පන්සලට දැන් හාමුදුරුවෝ එක්කන් යන එක ගිහි එක්කිට ගිහිල්ලා ආ දාන්න වඩින්න කියලා ආරාධනා කළා. ඉතින් දැන් ඊළඟට මහා කාලගේ බිරින්දෑවරු කල්පනා කළා දැන් චූල කාලව ගෙන්න ගත්තා වගේ අපිට පුළුවන් අපේ එක්කෙනෙක් ගෙන්න ගන්න. හැබැයි මහා කාල ස්වාමීන් වහන්සේ සෞඛ්‍ය සුන්නත මහ රහත් භාවයට පත් වෙලා. ඉතින් තුන්වහන්සේ අසුබ භාවනාව වඩලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා හිටියේ. ඉතින් අර විදිහටම දානයක් සංවිධානය කළා. එදා හැබැයි මහා කාල ස්වාමීන් වහන්සේ ආසන පනවන්න ගියේ නෑ. ඉතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩි වැඩම කළා මේ කාන්තාවක අපට අද බණහන් දාස අපේ මහා කාල ස්වාමීන් වහන්සේ. පොත තනි කරගන්න උමනාවක් තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවස්ථාව දුන්නා. ඉතින් වික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේ මේ භාගතුන් වහන්සේ ඇයි මේ අවස්ථාව දුන්නේ? අර අසුන් පනවන්න ඇවිල්ලා චූල කාල විනාශ වුණා. දැන් මේ මහා කාල දැන් මෙතන බණ කියන්න කියලා විනාශ වෙනවා. එහෙනම් ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් එයා ඉතින් සුභානුපස්සී විහරන්තං කියන දේශනාව කළේ 10. ඉතින් සුභ අරමුණේ අයෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කරපු නිසා තමයි කාමයට යට වුනේ චූල කාලය. එහෙමයි. හැබැයි මේ මහා කාලය එහෙම නෙවෙයි අසුභානුපස්සී විහරන්තං. මේ මේ සුභ රූප සුභයි කියලා සම්මතයේ තියෙන රූප අසුභ වශයෙන් මෙනෙහි කළා යෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කළා තව කෙලසුන් නැසා මහා රහත් භාවයට පත් වෙලා ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ ඒවට යට වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ වදාළා. ඒ ඇත්තට මේ විදිහටම මහා කාලව යටපත් කරගන්න බැරි වුණා. ඒ කියන්නේ අපේ හඳුනේ ඉදිරියේදී දාන වලට ආරාධනා කිරීමේ සහ බණ වලට ආරාධනා කිරීමේදී විශේෂයෙන්ම කාන්තාපාසය විසින් කර ලබන ආරාධනාවලදී පරිසම් වෙන්න ඕන. කොහොමද ඉතින් පරිසම් වෙන එක හොඳයි. නමුත් සාන්නස් අපි එහෙම හිතනව නෙවෙයි. නමුත් අර මේ පරිස්සම කෝකටත් හැම දෙයකම හොඳයි. එහෙමයි. මොකද භ්‍රමචර්යාවක් ආරක්ෂා කරනකොට බොහොම කල්පනාවෙන් බොහොම පරිස්සමට මොකද මේ මහානකම කියන එක සාමාන්‍යයෙන් එක මොහොතින් කඩා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ඕනම ಗುಣධර්මයක් කියන එක වඩන්න හරි අමාරු වෙන්නේ. හැබැයි මේ ඕන වෙලාවක එක පිරිහෙන එක බොහොම ශනිකව සිද්ධ කරන්න පුළුවන්. අරමුණ ඒ කියන්නේ මරුවාගේ වසංගයට යන එක ශනිකව සිද්ධ වෙනවා. පැහැදිලිවම සම්මත. එතකොට අපි හඳුරන්නේ දැන් මේ අපි හඳුරු මතක් කළේ මේ යෝනිසෝ මනසිකාරයයි අසුබ මේ සුබ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය කියන වචන දෙක පැහැදිලි කළා මේ කාමච්ඡන්දය ඇතිවීමට. අයෝනිසෝ මනසිකාරය කියන එක කොහොමද අපි විග්‍රහ කරගන්නේ? අයෝනිසෝ මනසිකාරය තුලින් කොහොමද කාමච්ඡන්දය වැඩෙන්නේ අපේ හැඳුනේ? දැන් ස්වාමීන් වහන්සේ අයෝනිසෝ මනසිකාරයෙන් කාමච්ඡන්දය වැඩෙන්නේ අපි නිකන් සරලවම කතා කරොත් අපිට ලස්සන රූපයක් තියෙනවා. ඒ ලස්සන රූපය අපි කාන්තාවක් කියලා හිතමු නැත්නම් පුරුෂයෙක් කියලා හිතමු. ඒ ලස්සන රූපය ලෝක සම්මතයට ඒක ලස්සනයි. ඒ ලස්සන රූපය දැකලා මේක සුබ නිමිත්තක් නේ. සුබ නිමිත්ත දැකලා මේ මේක ලස්සනයි මේක මේ වගේ වර්ණවත් මෙන්න මෙහෙම සතහන් තියෙනවා මෙන්න මෙහෙම හොඳයි. ඉතින් මෙයා ඇඳහම මෙහෙමයි. ඉතින් මේ විදිහට මේක නොමගින් මෙනෙහි කරනවා. නොමගින් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ස්වාමීන් වහන්සේ දැන් යම් කිසි දෙයකට ආසාවක් ඇති වෙලා ඒක මනේයකට මේකට මම කියන්නේ මම මමකින් මෙනෙහි කරනවා කියන්නේ ආසාව ඇති වෙන විදිහට ආය ආය කල්පනා කරනවා ආය ආය කල්පනා කරනවා අර අපේ අහන්නේ අර තියෙන ධර්මයේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය අන්න හරි ස්වාමීන් වහන්සේ අන්න මේ විදිහට එතකොට මේ මේ නොමගින් නැත්තම් අනුවණින් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මේ කාමගෙන් ඇවිලෙනවා. ඒක නිවියකට යන්නේ නැහැ. එහෙමනම් ඒක නිවියකට යන්න නම් අර අසු සුබ නිමිත්ත අසුබයක් වශයෙන් දකින්න ඕන. ඒකෝර දැන් කාමච්ඡන්දේ ප්‍රහාණය කිරීම සඳහා අපේ හඳුරු ඒ කරුණු පැහැදිලි කරා. ඔව්. ඇත්තටම කාමච්ඡන්දේ ප්‍රහාණයට සම්බන්ධ අනිවාර්යයෙන්ම අර සුබ අරමුණ සුබ අරමුණ අසුබයක් හැටියට දකින්න ඕන. ඒක දකින්න නම් ඒකාන්තේ යෝනිසෝ මනස්කාරයේ නුවණින් මෙනෙහි කිරීම කියනවා නේ. ඉතින් මේක මෙහෙම තිබ්බට මෙහෙම වෙලා යන දෙයක්. ඉතින් අපිට ඒකට තියෙන ස්වාමීන් වහන්සේ අර දැන් දස අසුබ මුදුමාතික විලීලක විපුබ්බක ආදී වශයෙන් අපිට ඊළඟට මේ කෙස්ලොම් නියදත් ආදී වශයෙන් දෙතිස් කුණ පවතින. ඒක සාමත මුලින්ම මේ භාවනාව නැත්තම් මේ අසුබය පුරුදු කරන්න ඒ සතහනක් අපේ හිතට දාගන්න ඕනේ. අපි ඒ මිනිහක් අපේ ගොඩක් ස්වාමීන් වහන්සේලා මිනිහ කපනවා බලන්න යනවා. ඒ බලන් යන්නේ එතන උන්වහන්සේලා නිකන් ප්‍රදර්ශනයට බලන්න යනවානේ එතන ගිහලා සටහනක් ඇති කර ගන්නවා. ආ මෙන්න මෙහෙම එකක් තමයි මිනිස්සුරුර. ඒක නැවත නැවත බලලා උන්වහන්සේලා උග්ඝහ නිමිත්ත අරගෙන ඒ නිමිත්තට ඒකම මෙනෙහි කරනවා. ඒක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන් අර රාග වෙන්න නිමිත් නැති වෙලා යනවා. අපේ රූපේ සම්බන්ධයෙන් මේ කතාව අපිට බොහොම පැහැදිලි අපේ හඳුරන්නේ. දැන් ශබ්දයේ සම්බන්ධයෙන් දැන් සද්දකාමයේ ආවහම කොහොමද මේ අසුබ නිමිත්තයි යෝනිසෝ මනසිකාරය එතන ශබ්දයට උනත් ශබ්දය කියන එකත් බලගත් කාමයක් නිසා එහෙමයි. ඒ ශබ්දයට උනත් අපි දැන් ප්‍රිය ශබ්දයක් අපි කැමති සින්දුවක් මේ විදිහට ඒකම ඒකත් අර ඒකට ඒකටම සමවැදිලා ඒක මහන්න ඒක එහෙම අහනවා කියන්නේ ඇත්තට තනි කරම අයෝනිසෝ මනසිකාරය. ගැටි දෙයක් නේ අනේති ඒ සුබ ශබ්දය අහලා අනේ එතනදිත් නුවණින් කල්පනා කරන මේ මොකද්ද මේ හඬක් විතරනේ. ඉතින් මේකේ තියෙන අනිත්‍යතාවයේ ඒ අසාරත්වය දැන අතර මේක අහලා ඒ ඒ වචන පිට වුණාට පස්සේ එතන ඒ ආයකක් නැහැ. ඒ ගත්ත සතහන විතරනේ. එහෙම. ඒ අනුව අපි හඳුනේ හිතන්න ඕන ශබ්දයක් වෙනස් වෙනවා ශබ්දය හිත කනක් වෙනස් වෙනවා ඒ ආදි වශයෙන් අසුබේ දකින්න අන්න ඒ විදිහට දකින එක හරිම හොඳයි දැන් අතන චක්ක සූත්‍රයේ තියෙන විදිහට අනේ ඉතින් මේ කන කියන එක නැහුනේ කොහෙටද ඇහුනේ මේ කනට කන කියන එක අනිත් වෙලා යන එකක් ඒ ශාන දෙන්නේ කයේ හේලි කය කය අනිත් වෙලා යනවා ඊළඟට සම්ම කනට ගෝචර වෙන දැන් මේ ශබ්දයත් ඒකාන්තයෙන් අපි කොච්චර ශබ්ද අහලා තියෙනවද අපිට කොච්චර වර්ණා කරලා තියෙනවද දැන් අපේ ස්වාමීන් වහන්සේ වුණත් පුංචි කාලේ එක දක්ෂතාව තියෙනවා ආ මෙහෙමයි මේ පොඩි නම හොඳයි ඒත් ඇත්තට ඒ මොහොත විතරනේ ස්වාමීන් වහන්සේ ඉතින් ඒවා ඉතින් ඒවා දැන් අනිත් ඒ වගේම කොච්චර බැනුම් අහලා තියෙනවා කොච්චර අපහාස වෙඳලා තියෙනවා ඒවත් අනිත්‍යයි එතකොට බලන්න මේ ළඟ කනට එක ශබ්දයක් ඇහිලා ඊළඟ ශබ්දය එනකොට මුලින් හැදිච්ච ශබ්දය අනිත් වෙලා අනිත් වෙලා එහෙනම් දැන් ඇත්තටම ওই විදිහට ස්වාමීන් වහන්සේ ගත්තොත් අපි දිව හැම දෙයකම දැන් ඇත්තටම සානක් එක ශනිකව තියෙන දෙයක් එහෙම. මේක අනිත්‍යතාවය කියන එක හිතනවා නම් යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් මේ පංචකාමයේ සහ ඒ වගේ මේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික ආයතන හා ඒවට ගෝචරවන මේ බාහිර ආයතනවල සැබෑ తත්වේ සානක අපට තා හොඳට දකින්න පුළුවන් මේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. දැන් බොහෝ දෙනා මේ කාමච්ඡන්දය ඇති කරගන්න මේ රසකාමයේ ඔස්සේ. ඔව්. ඒ ඒ තුල බොහෝ දෙනා ලෙඩ රෝගවලට ගොදුරු වෙන තියෙන ඉඩ කඩත් වැඩි වෙනවා කියන්නේ. රසකාමය නවත්වා ගැනීම සඳහා ඒ තුල ඇති වෙන කාමච්ඡන්දය නවත්ව ගන්න කොහොමද රසය පිළිබඳව අපි යෝනිසෝ මනසිකාරයෙන් දකින්න. ඒකට විශේෂ භාවනාවක් තියනවද? එහෙම නැත්නම් අසුභය සහ යෝනිසෝ මනසිකාරය දෙකම දැන් සමිත චක්ක සූත්‍රයේ කියපු විදිහටම තමයි අපිට රස තණ්හාවක් මෙති කරන්න තියෙන්නේ. එහෙනම් ඒ අතරම දැන් දිව කියන එක අනිත්‍යයි. දිවට ඉතින් මේ ඒ රසය ගැන ඉතින් කියන්නම දෙයක් නැහැ. දැන් අපි හන්නේ අර ආහාරේ පටික්කුල මනසිකාරය වගේ භාවනාවක් කරනකොට ඒ රසකාම ඇත්තට එහෙම වෙන්නේ. ආහාරේ පටික්කුල සංඥාව තුලිමුත් ශ්‍රාවණ සත්‍යයක් ශ්‍රාවතුන්ය සිහිනුවණින් දාහණය වෙන දීම තුළින් ඒ රස සංහාව ඒකාන්තයෙන් නැති කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට සම්මත ඇත්තම රසය කියන එකත් අපේ සම්මත කිව්වා වගේ දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඉතින් කටට හට කන්නවත් නැද්ද කියලා හිතෙන්න පුළුවන්. එහෙනම් නමුත් ඉතින් මේ කන්න එපා කියන එක නෙවෙයි. නමුත් ඒ හා සම්බන්ධව අධික තෘෂ්ණාවක්. සමහර වෙලාවට සමහරු කියනවානේ මට මොනවා නැතත් කටරහට කන්න ඕනේ කියලා. කියන්නේ ඒකට ඒ තරම්ම බැඳිලා. ඉතින් එහෙමනම් ඒ බැඳීම නැති කරගන්න ඉතින් පටික්කුල සංඥාව කඩන්න වෙනවා. දැන් අපිට බොහොම පැහැදිලි මේ පංචකාම සම්පත් සම්බන්ධයෙන් සුබ නිමිත්ත සහ ආයෝනිසෝ මනසිකාර්ය පුරුදු කිරීම තුළ තමයි කාමච්ඡන්දය ප්‍රගුණ වෙන්නේ. නූපන් කාමච්ඡන්දය උපදින්නේ. උපන් කාමච්ඡන්දය වැඩි දියුණු කරගන්න හේතු වෙන්නේ මේ කාරණාව. එතකොට නූපං කාමච්ඡන්දේ නූපදවා සිටින උපං කාමච්ඡන්දේ ප්‍රහාණය කර ගැනීමට අප විසින් භාවිතා කළ යුත්තේ අසුබ නිමිත්ත සහ යෝනිසෝ මනසිකාරය. ඒ පිළිබඳව අපි හාමුදුරුවෝ මේ පංචකාම සම්පත් මුල් කරගෙන මනාලස විග්‍රහ කළා. අවසාන වශයෙන් අපි හාමුදුරුවනි මා දැනගන්න කැමති සමහරුන්ගේ කාමච්ඡන්දය ඇති වෙනවා මේ පුණ්‍යකාම චේතනාවෙන් අපි හඳුන මේ පින්කම් කරන්නේ විචිත්‍රවත් විදිහට ලස්සන දැන් බුද්ධ පූජාව තියෙන කොටත් කෑම ටික හදනකොට උනත් ආහාර ටික සකස් කරනකොට උනත් ඒ වාට අවශ්‍ය කරන සමහර වෙලාවට බොහෝම ලස්සන භාජන අරගෙන ඒ වගේ දේවල් කරනවා අපි හඳුනන්නේ එතන අනිවාර්යයෙන්ම ක්‍රමානුකූල භාවය පිළිවෙලක් අර සක්කච්ඡකාරිතා සාපච්ඡකාරිතා කියපු විදිහට අපි යන්නේ සකසා සපුරා කිරීමේ ලක්ෂණයක් තියෙනවා. එහෙම තියෙද්දි එතන කාමච්ඡන්දය එන්න පුළුවන් අපේ හාමුදුරනේ. සම්මත දැන් මෙහෙමයි. අපි හිතමු කෙනෙක් කිසිම දානයක්වත් දෙන්නේ නැතුව සාමාන්‍යයෙන් මේ ජීවිතය ගත කරනවා. එහෙම කෙනා හොඳට පිළිවෙලක් ඇතුව දානයක් දෙනවා. ඒක යාලෙක් දිනනවා. අපි හිතමු දැන් හොඳට භාවනා කර කර ඉන්න කෙනෙක්. හොඳටම භාවනාව වැඩෙනවා. මේ භාවනා වැඩෙන කෙනා හිතන මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මම උසතුරු පින්කම් කරන්න ඕනේ කියලා. එයා දැන් අර භාවනාව අතහැරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අතහැරලා අර වගේ විසතුරු පින්කම් කරනවා. එතකොට ඇත්තට මේ දෙක අපි නිකන් බැලු බැලමට දැන් අර සාමාන්‍ය දානයක්වත් දෙන්න නැතුව හිටපු කෙනා ක්‍රමානුකූලව දන් දීලා මේ විදිහට විසතුරු පින්කම් කරන එක ඒක ලොකු දෙයක්. මම අරක නරකයි කියනවා නෙවෙයි. නමුත් සමහරවිට කෙනෙක් ඒ විදිහට උඩට ගිහිල්ලා අර අර මං කියන්නේ භාවනා කරන කාලේ දන් දෙන්න එපා කියලා කියන්නේත් නෑ ඒක තමයි. දානය කියන එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. මොකද දාන දීම තුළින් අපිට මේ කෙලෙස් නැති කරගන්න එක උපකාරයක් වෙනවා. පරිපලක් ගන්නව නම් අපහන දානය පළවෙනි පරිපල සීලය දෙවෙනි එක ඊට පස්සේ ඊළඟ භාවනාව ඒ කියන්නේ දැන් අපි හඳුරගෙන ඉන්නේ සමහර වෙන උඩපඩි පෙළේ ඉඳලා පල්ලෙහාට පහළට බහිනවා එහෙනම් මොකද අර සියල්ල මුඩ ඒව අතහරිනවා අන්න ඒක සානසික හොඳටම තේරුණා එහෙනම් ඒතරම් දැන් මම කියන්නේ දැන් උඩ අර සියල්ල මම හඳුර කියනවා තේරෙනවා <laughs> ඒක නිසා මේ සාකච්ඡාව සාර්ථක වෙලා තියෙන්නේ එතකොට මේ සාමනහත දැන් එතකොට දැන් එහෙම බලනකොට ඒක මේ සාමාන්‍ය කාමච්ඡන්දයට යටවීමක් කියලා හිතන්න පුළුවන්. එහෙනම් හැබැයි ඉතින් අර කුසල ඡන්දයෙන් ඉතින් අපි මේවා කරන්න ඕනේ මේ විසුතුරු පින්කම් කරන්න ඕනේ ඒ ආදි වශයෙන් මේ වගේ හොඳ විපාක තියෙනවා හැබැයි ඉතින් සසර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය වැඩි වෙ නැත්නම් පුහුණු කරේ නැත්නම් ඒක ප්‍රගුණ කරේ නැත්නම් කොටිම ප්‍රඥාව දිනු කරගත්තේ නැත්නම් පින්කම් කොච්චර කරත් ඉතින් සසර ඕන තරම් යන්න පුළුවන් එහෙමයි සමහර දේවල් අපි හොඳයි කියලා හිතාගෙන හිටියට සැබවින් මේ තුල කෙලස් තියෙන්න පුළුවන්. බුදුරුවක් දෙස කෙනෙක් බලා සිටිනවා දැකලා කෙනෙක් හිතන්න පුළුවන් මේ අරයා බුදුරුව දිහා බලාගෙන ඉන්න හරි ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා. හැබැයි ආ ඒ බුද්ධ රූපේ දිහා බලාගෙන ඉන්නේ රාගයෙන් මිශ්‍ර වෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු වක්කලි හාමුදුරුව බුදුහාමුදුරුව දිහා බලාගෙන හිටිය වගේ. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට කතා කරලා ප්‍රකාශ කළේ. "කින්තේ වක්කලි මිනා පූතිකායෙන්" මොකද්ද වක්කලි මේ කුණු ශරීරයේ දැකීමෙන් ඇති වැඩි. ඕක නෙවි මාව දකින්න කියන්නේ. යොවක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් වක්කලි ධර්මයේ දකින්නවද? අන්නයා තමයි මාව ඉතින් ඔබට මේ අපි කියා දෙන ධර්මය හොඳින් වටහා ගන්න හැකියාව ලැබුණොත් ඔබ ධර්මයේ දැක්කොත් ඔබට බුදුන් දකින්නට දහම තුලින් බුදුන් දකින්නට හැකියාවක් තියෙනවා. සමහර වෙලාවට ඔබ මෙතෙක් කල බුදුරුවක් දැස සරාගීව බලා සිටියා නොවේදයි ඔබටම වැටහෙන්න පුළුවන්. ඒ තුල ශ්‍රද්ධාව නොවේ තිබුණේ රාගය කියන එකත් ඔබ දැනෙන්න පුළුවන්. එහෙම දැනෙන්න දැනුම අවශ්‍යයි. දැනුම දෙන්න අපි සූදානම්. ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව ඔබ වෙත අපි පිළින කරන්නේ අන්න ඒ පරමාධ්‍යාසයෙන්. එහෙනම් අදට අපි සමුගන්නට සූදානම්. අද අපි පංච නීවරණ ධර්මයන් අතුරෙන් කාමච්ඡන්ද නීවරණය ප්‍රායෝගික ජීවිතය තුළ ක්‍රියාත්මක වන්නේ කොහොමද? ඒක හඳුනාගන්නේ කොහොමද? ඒක ඇති වෙන්නේ කොහොමද? ඒක නැති කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳවයි සාකච්ඡා කළේ. ආශිර්වාද කරනවා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමින් අද වැඩසටහනින් අපි මෙලෙසින් සමුගන්නවා. ඔබ හැම දිනාටම මේ කාල පරාසය තුළ ධර්මය ශ්‍රවණය කිරීම තුළ පහළ කරගත් උතුම් සාර්ධකයෙන් අමා නිවන් සුව හිමි වේවායි හිතසිතින් ප්‍රාර්ථනා කරනවා හැමත පෙරවන් සත් ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න